දීලා තිබෙනවා. දැන් මේ අපි මාතෘකා කළ ගාථා සඳහන් වෙන ඉතිවුත්තක පාළියේ ඊ타ත්ම විසිතුරු උපමා වලින් බුදුරජාන් වහන්සේ මෛත්‍රී චේතෝ විමුක්තිය ආගය විදහා දක්වලා තිබෙනවා. සංසාරයේ කෙනෙක් බලාපොරොත්තු වන භවභෝග සම්පත් සාමාන්‍යයෙන් ඒවා භවභෝග සම්පත් වලට යෙදෙන වචනය උපදි කියන වචනයයි. ඒ භවභෝග සම්පත් ලබා දෙන පුණ්‍ය ක්‍රියා මේ ධර්මයේ හැඳින්වෙන්නේ ඕපදික පුණ්‍ය කිරියවත් වූ නමින් ඕපදික පුණ්‍ය ක්‍රියා වස්තු කියන නාමය. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාරනවා මහණෙනි යම්තා කෝපතික පුණ්‍ය ක්‍රියා වස්තුන් තිබෙනවා නම් ඒ කියන්නේ භවභෝග සම්පත් දෙන කුසල් ශක්තියන් තිබෙනවා නම් පුණ්‍ය ක්‍රියා තිබෙනවා නම් ඒ සියල්ලම මෛත්‍රී චේතෝ විමුක්තියෙන් දහසයින් පංගුවක්වත් වටින්නේ නැත මෛත්‍රී චේතෝ විමුක්තියම ඒ සියලු පින්කම් අභිභව ආලෝකවත්ව බැබලෙනවා. එනිලාට උපමාවක් දෙනවා. යම්සේ මහණෙනි තාරකාවල යම් ප්‍රභාවයක් තිබේද? ඒ ප්‍රභාව චන්ද්‍ර ප්‍රභාවයෙන් දහසෙන් පංගුවක්වත් වටින්නේ නැත්තේ යම්සේද? එසේම ඕපදික පුණ්‍යක්‍රියා වස්තුන් වල කුසල ශක්තිය, මෛත්‍රී, චේතෝ විමුතියෙන් දහසෙන් පංගුවක්වත් වටින්නේ නැත. ඊට වඩා බබලනමයි කියලා. ඊළඟට දෙවෙනි උපමාවක් දක්වනවා යම්සේ මහණෙනි වස්සාන ඍතුවේ අවසාන මාසයේ සරත් සමයේ සූර්යයා වලාකුළු නැති අහසට පැන නැගිලා දීප්තිමත්ම ආලෝක විහිදෙනවද බබලනවද අන්න එසේම සියලුම ඕපතික පුණ්‍ය ක්‍රියා වස්තුන් වල ආනිසංස පක්ෂය අභිභවලා මෛත්‍රී චේතෝ විමුක්තිය බබලනවායි තුන්වෙනි උපමාවකුත් දක්වන මහණෙනි යම්සේ රැයි අලුයම් කාලයේ පහන්තරුව දීප්තිමාත්ම බැබලෙනවද එසේම සියලුම ඕබදී පුණ්‍යක්‍රියා ඕබදික පුණ්‍යක්‍රියා වස්තුන් ඉක්මවලා මෛත්‍රී චේතෝ විමුතිය බැබලෙනවයි. එහෙම ප්‍රකාශ කළා තමයි මෙන්න මේ අපි මාතෘකා කළ ගාථා වදාලේ. ඒ ගාථාවල අර්ථයට හිත යොදමු. යෝච මෙත්තං භාවයති අපමාණං පතිස්සතෝ යම් කෙනෙක් සිහි යෙන් යුක්තව අප්‍රමාණ වශයෙන් මෛත්‍රිය වඩයිද තනු සංයෝජනා හොಂತಿ පස්සතෝ උපධික්ඛයන් උපධික්ඛය කියලා කියන්නේ උපදීන්ෂය කිරීම නම් වූ නිවන ඒ නිවන දකින්නා වූ ඒ පුද්ගලයාගේ සංයෝජන කියලා කියන භව බැමි භව බන්ධන තුනී වෙනවා ඊළඟ ගාථාවේ කියනවා ඒකම්පි චේපාන මදුට්ඨ චිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති එක ප්‍රාණියෙකු එක සත්වයකට හෝ දූෂිත නොවූ සිතින් මෛත්‍රිය වඩනවා නම් ඒ තැනැත්තා කුසල් කරන්නේ කුසල තැනැත්තෙක් වෙනවා. දක්ෂයෙක් වෙනවා. ධර්මානුකූලව සබ්බේච පාණේ මනසානුකම්පයන් සියලුම ප්‍රාණීන් මනසින් සිතින් අනුකම්පා කරන තැනැත්තා ඒ ආර්ය පුද්ගලයා පහූත මරියෝ පකරෝති පුඤ්ඤං ඒ ආර්ය ශ්‍රාවකයා බොහෝ පින් රැස් කරනවා කියලා ඒ ගාථාවේ වදාලා එතකොට මේ මෛත්‍රී භාවනාව මෛත්‍රී කියන වචනය කාටත් ප්‍රියයි. හැම දිනාම දන්නවා. මෛත්‍රී භාවනාව ගැන කියනකොට හැම දිනාටම එක පාඩම සිහියට නැගෙන්නේ මෙත්ත සූත්‍රයයි. මේ මෙත්ත සූත්‍රයේ වචනයක් පදයක් පාසා මහ පුදුම විදියට ගැළපීලා තිබෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකයෙන් නිකුත් වුණ ඒ සූත්‍රයක් කියලා හිතෙන තරමට පුදුම විදියට අර්ථවත්ව ගැළපීලා තිබෙනවා. පොඩි කාරණයක් මතක් කරන්න තියෙනවා මේ කාලේ බොහෝ දෙනා මේ සූත්‍රය හඳුන්වන්නේ කරණීය මෙත්ත සූත්‍රය නමින්. මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා මොකද මේ සූත්‍රය ආරම්භ වෙන පදය කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. එතන අත්ථ කුසල කියන වචනයයි තියෙන්නේ. ඒක නිසා එක්ක මේකට කරණීය සූත්‍රය කියන්න ඕනේ. එහෙම නැත්නම් මෙත්ත සූත්‍රය කියන්න ඕනේ. කරණීය මෙත්ත සූත්‍රය කියන එකේ සුදුසු මදි බවයි අපේ හැඟීම. ඉතින් කොහොම හෝ වේවා මේ කරණීය සූත්‍රය එහෙම නැත්නම් මෙත්ත සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට ඒකේ මූලික අදහස ප්‍රකාශ කරමින් කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච අත්ථ කුසල කියලා කියන්නේ යහපත සලසා ගන්න දක්ෂයා කෙනෙකුගේ Tamanගේ යහපත සලසා ගන්න දක්ෂයෙකු විසින් කළ යුතු මොකක් සඳහාද යන්තං සන්තං පදං අபிසමිච්ච යම් ඒ යම් ඒ ශාන්ත පද නම් වූ නිවන අවබෝධ කර ගැනීම සඳහා. ඔන්න එතකොට ඒ නිවනට අවබෝධ නිවන අවබෝධ කර ගැනීමට සුදුසු අන්දමින් මෛත්‍රී වැඩිීමේදී ඒකට අවශ්‍ය වෙන ගුණාංග 15කුත් එතන ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා. අපි මතක තියාගන්න ඕනේ මේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ ආරණ්‍යක යෝගාවචර සංඝයා වහන්සේලා සඳහායි විශේෂයෙන්ම උන්වහන්සේලාගේ ජීවිතයට අදාළ අන්දමින් අපි මේ පදමාලාව තීරුම් ගත යුත්තේ. නමුත් ඒක එකට සීමා නොකර අපි කල්පනා කරන්න ඕන ගිහියෝ පැවිදිහෝ යෝගාවචරයේ මෛත්‍රිය හරියට වඩන්න බලාපොරොත්තු වෙනාන් චේතෝ විමුක්ති තත්වයේ දක්වා මේ ගුණාංග තමා තුළ දිනු කරගත යුතු බව. මොනවද මේ ගුණාංග? සක්කෝ මේ සමහර වචන පැහැදිලි නොවෙන්න පුළුවන් මේ කාලේ. සක්කෝ කියලා කියන්නේ හැකියාවක් ඇති. දක්ෂ කියන අදහසයි. මෙතන අදහස් වෙන්නේ සංඝයා වහන්සේලා පිළිබඳව නම් වත පිළිවෙත පිළිබඳව ඒක පැවිදි ජීවිතය හා සම්බන්ධ කටයුතු පිළිබඳව දක්ෂයෙක් වීම කුසලෝ අනලස්ව දක්ෂ වීම සක්කෝ උජු කියලා කියන්නේ ඍජු අවංක කියන එකයි මෙතන වචන දෙකක් කියදෙන එක එක තරම දුරට සමාන. උජු සුහුජු. සුහුජු කියන්නේ උජු කියන්නේ ඍජු, සුහුජු කියන්නේ වඩාත් ඍජු. ඒ වචන දෙකේ අර්ථය සාමාන්‍යයෙන් තෝරන්නේ ඒ ඍජු ඍජු කියලා කියන්නේ කයනොත් වචනේ ඍජු. සමාජයට බාහිරව අවංක. සුහුජු කියලා කියන්නේ තමාට තමාත් අවංක. ඒ කියන්නේ මානසිනුත් ඍජු. මානසිනුත් අවංක. එතකොට සක්කෝ උජුච සුහුජුච සුවචෝ ඒ වචනේ දන්නව කවුරුත් කීකරු කියන එකයි. සුවචෝච අස්ස මුදු අනතිමානි මෘදු කියන වචනයක් දානවා අනතිමානි නිහතමානි සන්තුෂ්කෝච සන්තුෂ්කෝ කියලා කියන්නේ ලද දෙයින් සතුට වෙන ස්වභාවය ඇති සුභරෝ කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කටයුතු ඒ බව සුභරෝ සන්තුෂ්කෝච සුභරෝච අපකිච්චෝච කියලා කියන්නේ අල්ප කෘත්‍ය වැඩි වැඩ නැති වැඩි වැඩ ඇති කෙනෙකුට භාවනා කරන්න අමාරු අපකිච්චෝච සල්ලහුක වුත්ති කියලා කියන්නේ ලඝු පැවතුම් ඇති ලඝු කියන්නේ සහැල්ලු පැවතුම් ඇති සල්ලාහුක වුත්ති. සන්තීන්ද්‍රියෝච නිපකෝච සාන්ත වූ ඉඳුරන් නැති. නිපක කියලා කියන්නේ පැසුණු බුද්ධිය ඇති ප්‍රඥාවන්ත කියන එකයි. අපගබ්බෝ අපගබ්බ කියලා කියන්නේ ප්‍රගල්භ කියන වචනය යොදනවා. කයින් වචනෙන් සිතින් ඕලාරික ගොරෝසු පැවතුම් ඇති බවට. තැනට නොගැලපෙන ගොරෝසු පැවතුම් ඇති කෙනාට ප්‍රගල්භ කියලා කියනවා. අපගබ්බෝ. එතකොට එසේ ප්‍රගල්භ වීමේ ස්වභාවය නැති. කුලේසු අනනුගිද්ධෝ කුලයන්හි නොඇලුණු. දින සංඝයා වහන්සේලා ගැන කියනවනම් විශේෂම ගිහි නුසුදුසු නොමනා ගිහි පැවතුම් ගිහින් හා සම්බන්ධකම් නැති කියන එක. ඊළඟට තව විශේෂ එකක් කියනවා නච කුහුද්දං සමාචරයේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය. අන්‍ය වූ ඒ නුව නැත්තන් ගරහන සුළු වුණු ගරහන අන්දමේ සුළු වූද වරදක් නොකලන්නා වූ කියලා ඔන්නෝම ඒ ගුණාංග පාළුවක් දක්වලා ඔන්න ඊළඟට මෛත්‍රී භාවනාවට අදාළ පද සමූහය ඊළඟට ඉදිරිපත් කරන්නේ ඊළඟට කියනවා සුඛිනෝවා හේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සුඛිනෝ කියන එක තෝරන්නේ කායික වශයෙන් සුව ඇති හේමිනෝ හොන්තු හේම කියලා කියන්නේ ආරක්ෂා සහිත නිර්භීත නිර්භය එහෙම නැත්නම් උපද්‍රව රහිත කියන එකයි හේමිනෝ සුඛිනෝ වා හේමිනෝ හොන්තු සබ්බේ සත්තා මෙතන සියලු සත්‍යෝ කයින් ඒ විදිහට සබ ඇත්තෝ වේත්වා ඒ වගේම ආරක්ෂා ඇත්තෝ වේත්වා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සුඛිතාත්තා කියන එක තෝරන්නේ සුවපත් සිත් ඇත්තෝ සුඛිත චිත්ත කියන එකයි. ඉතින් මෙන්න මේ මෛත්‍රී භාවනාව පිළිබඳ හරියට ඒක කොඳුවට කොඳුන ආරිටිය වගේ වටිනා මේ පාඨය pāli භාෂාවෙන් දරා ගන්න අමාරු අයට නිරන්තරයෙන් සිහිපත් කිරීමට සුසු අන්දමින් මීට කලකට පෙර වැඩ වාසය කළ පළෑනේ සිරි වජිර ඥාන මාහිපාණන් වහන්සේ එක්තරා සරල සිලෝකන නඟලා තිබෙනවා. මේ පොඩි ළමයෙකුට උනත් මතක තියාගන්න පුළුවන්. කයිනුත් සුවැත්තෝ සිතින්ව දුරු නැත්තෝ වෙත්වා සියලු සත්තුම සුවපත් වූ සිතැත්තෝ කයිනුත් සුවැත්තෝ සිතින් උවදුරු නැත්තෝ වෙත්වා සියලු සත්තුම සුවපත් වූ සිතැත්තෝ ඉතින් කොයි ආකාරයෙන් නමුත් අන්න අර මූලික අදහස එතන කියවෙනවා ඊළඟට බුදුරජාන් වහන්සේ විග්‍රහ කරනවා අර සබ්බේ සත්තා කියලා හැඳින්වීමේ කවුද සියලු සත්ත්වෝ ඒක බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කොටස් පහකට දක්වනවා පොදු වශයෙන් ලෝකයා මුළු මහත් ලෝකයාම බෙදෙන හැටි යේකේචි පාණ භූතත්හි යම් තාක් ප්‍රාණීන් සත්වයින් සිටිනවා නම් තසාවා තාවරාව අනවශේෂා තස කියලා කියන්නේ තැතිගත් තාවර කියන්නේ තහවුරු අනවශේෂ කියලා කියන්නේ නිර්වශේෂෙන් එතකොට මුළු ලෝකියම එක මොහොතකට බෙදන්න පුළුවන් එක ඕනෑම මොහොතක තැතිගත් සහ තැති නොගත් හැටියට එතකොට සාමාන්‍යයෙන් අපිත් ඇතිගත් අය ගැනයි කරුණාව මෛත්‍රිය පතුරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ කියන තැතිගත් ඇති නොගත් දෙපක්ෂයට. තාවර කියන්නේ තහවුරු අපි ගනිමු පහසුවට තැතිගත් ඇති නොගත් කියලා. තසාවා තාවරව අනවශේෂ, නිර්වශේෂ වශයෙන්. තසාවා තාවරව අනවශේෂා. ඊළඟට ඔන්න ශරීර ප්‍රමාණය අනුව දීඝාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකාණුක තූලා දික්ඛෝ මහත්ථෝ මධ්‍යම ප්‍රමාණය හෝ කොට හෝ සියුම් හෝ ස්ථූලතර බාරු හෝ කියන ඒ විදිහට ශරීර ප්‍රමාණ වශයෙන් හෝ ඒවා ඒ ඕනෑම සත්වේ. රසාවා ධාරාණ ශේසා. දිඨාවා යේව අදිඨා. දුටු හෝ නුදුටු. මේ දෙගොල්ලම. යේජ দূරේ වසන්ති අවි দূරේ. දුර හෝ නුදුර. එතකොට දුටු නුදුටු දුර නුදුර. භූතාවා සම්භවේසීවා. හටගත් සහ හට ගැනීමක් බලාපොරොත්තු වෙන සිටිනා වූ කියන එක අපි තේරුම් ගන්න ඕනේ දෙවෙනි වචනේ. මව කුසක ඉන්න දරුවත් බිත්තරේ කියන සතත් කියලා ඒ විදිහටයි උපන් නූපන් කියලා ගනිමු. අන්න ඒ විදිහට. එතකොට මේ පද මේ සමස්ත පහක් හැටියට ගත්තොත් මේ මුළු ලෝකයා බුදුරජාණන් වහන්සේ සබ්බේ සත්තා නමින් හඳුන්වලා තියෙන්නේ. අර මේ කාලේ බොහෝ දෙනා හිතන ආකාරයට මම මගේ හිතවතා මදහතා ආදී වශයෙන් නෙවෙයි පෞද්ගලික මට්ටමින් නෙවෙයි පොදු වශයෙන් ලෝකයා විග්‍රහ කරලා තියෙනවා. මේ විදිහට අපි ගනිමුත් ඇතිගත් ඇති නොගත් ලොකු කුඩා දුටුනු දුටු දුරනු දුර උපන් නූපන් කියලා ওই විදිහට කොටස් පහක් වශයෙන් භූතාවා සම්භවයේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත් අන්න ඒකිනුත් හඳෙනවා එතනින් අර සබ්බේ සත්තා කියන කායි කියවෙනවා ඒ සියලු සත්වයෝ සුවපත් භූසිත ඇත්තෝ වෙත්වා කියන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඊළඟට ඒ එතකොට ඒ සත්වයින්ට සුවය පැතීම වශයෙන් ඒ වගේම මෙතන කියවෙනවා හිත සුව පැතීම වගේම අහිත දුක දුරලීම සඳහාත් යම් ප්‍රාර්ථනාවක් කරනවා න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථචිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය කියන ඒ ගාථාවෙන් කියවෙන්නේ න පරෝ පරං නිකුබ්බේත කෙනෙක් එකකු තව එකකුට වංචා නොකිරේව තව කෙනෙක් නොරවට්ටාවා කියන එකයි න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථචිනං කංචි කොතැනක හෝ කිසිවෙක් තවත් කෙනෙක් හෙලා නොදකීවා කියන එකයි නාති මඤ්ඤේත කත්ථචිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මෙච්චිය ප්‍රොස්පරොස් වී පටිග සංඥා කියන ගැටෙන අදහසින් ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤෝ අඤ්ඤස්ස දුක්ඛ මෙච්චිය එකපු අනිකකුගේ දුක දුකක් කැමති නොවන්නේ කියන දුක්ඛ මෙච්චිය ඔන්න ඊළඟට තියෙනවා අර කවුරුත් අහලා තියෙන කාටත් ප්‍රියමනාප අර උපමාව මාතා යථා නියං කුත්තං ආයුසායක පුත්තමනුලක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සංභාවය පරිමාණ යම්සේ මමත් තමාගේ එකම පුතු දිවි පුදා හෝ රැකගනියේද එසේම මුළු ලෝකය පිළිබඳ යම් පිසබ භූත ලෝකස්මි මාන සම්භාවේ අපරිමාණ මාතාය තනියන් පුත්තන් ආයසායක පුත්තමනු රක්කේ ඒ විදිහටම මුළු ලෝකයටම මමක් දරුවෙකුට ගැන තියෙන ඒ මෛත්‍රිය මුළු ලෝකයටම පැතිරිය යුතුයි කියන එකයි. ඒ වම්පිසව භූතේසු මාන සම්භාවේ මාන මෛත්‍රීමය මනසක් වැඩි යුතුය. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාව්‍ය අපරිමාණ මුළු ලෝකයේ පුරාම මෛත්‍රී සිත අප්‍රමාණ වූ මෛත්‍රී සිතක් වඩණී මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාව්‍ය අපරිමාණං ඊළඟට කියනවා අපරිමාණං කියන වචනේ විග්‍රහ කරනවා ප්‍රමාණයක් නැත කියලා කිව්වේ මොන අදහසින්ද අන්න එතෙන්ද තමයි ඔය මෙත්තා චේතෝ විමුක්තිය පැත්තට යන්නේ උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං උඩ යට සරස සරස කියනකොට දිසානු දිසා අහු වෙනවා උද්ධං අදෝච තිරියංච අසම්බාධං බාධා රහිතව අවේරං අවෛරීව අසපත්තං නොසතුරුව උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං ඊළඟට ඔන්න ඊළාට වඩන ඉරියව්ව පිළිබඳව කියනවා දැන් ආනාපාන සති ආදී භාවනාවලදී බුදුරජාණන් වහන්සේ බොහෝ විට ඒකට ඉඳගත්තු ඉරියව්ව කෙලින් ශරීරයේ තබා ගැනීම ආදී වශයෙන් විශේෂයක් දක්වුවා මෙතෙන්දී සතර ඉරියව්වෙම තිට්ඨං චරං නිසින්නෝවා සිටගෙන හෝ ඇවිදිමින් හෝ හිඳගෙන හෝ සයානෝවා යාවතස විගත මිද්දෝ හාන්සි වී හෝ යම් තාක් නින්දට යට නොවී සිටිනම් නිදිමතට යට නොවී සිටිනම් මේ තාක්ම පුළුවන් කියන එකයි. ආතාවද උගතමින්දෝ ඒතං සතින් අදිත්තේය. ඒතං සතින් කිව්ව මෙන්න මේ සතිය, මේ සිහිය. මොකද්ද? මෛත්‍රීමය සිහිය. ඒකට මෛත්‍රියේ සිතෙන්ම ඒ අනුවම සතිය පැවැත්වීමයි. ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු. මේ ලෝකයේ ඒක බ්‍රහ්ම විහරණයක් ඇයි? නුවණැත්තෝ කියත්. බ්‍රහ්ම විහරණයක්, බ්‍රහ්ම විහාරයක් කියන එකයි. ඊළඟට බ්‍රහ්මමේතං යාරං ඉදමාහු දිඨින්ච අනුපගම්ම සීලවන්න යමක් ඊළඟට විශේෂයෙන් ප්‍රකාශ කරන්නේ මොකද මේ මෛත්‍රී භාවනාව සත්වයින් අරමුණු කරලායි පවතින්නේ. ඒක තුල කෙනෙක් දැඩිව ගන්න පුළුවන් මේ සත්වයා තුල ආත්මයක් තිබෙනවා කියලා. ඒක ආත්ම දෘෂ්ටියට නැඹුරු වෙන්න ඉඩ තියෙන නිසා, ඒ මිස දිටුවට යන්න තියෙන නිසා දිඨින්ච අනුපගම්ම සීලවා සිල්වත් වූයේ ඒ දෘෂ්ටියට ලං වෙ නොවි දස්සනේන සම්පන්නෝ දර්ශනේන ආර්ය දර්ශනේන යුක්ත වූ. ඌයේ දිඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේතං පංචකාමයන් පිළිබඳ වේ ගිජු බව දුරලා නහි ජාතු ගබ්බසෙයම් පුනරේති. ඒ කියන්නේ නැවත මව් කුසක නින්දට වැටෙන්නේ නැහැ කියලා කියන අනාගාමී වෙන. එතකොට අනාගාමී දක්වාම මේ භාවනාව තුලින් නිවන් පැත්තට හැරෙන්න පුළුවන් බව එතන ඒ සූත්‍රය ප්‍රකාශ වෙනවා. එතකොට දැන් මෙතන අපි අර ඒ සූත්‍රයේ කියවුණු අදහස් පිළිබඳව ප්‍රායෝගිකව වචන කීපයක් කියතොත් බොහෝ දෙනා ඒව බලාපොරොත්තු වෙන නිසා මෛත්‍රී භාවනාව පිළිබඳ නානාවිද ක්‍රම දක්වලා තිබෙනවා. යම් මොන ඕනෑම ක්‍රමයකින් කළත් හිතට එකඟව මෙත්තා සහගත කියලා කියන මෛත්‍රීමය අදහසින් කළා නම් ඒවා අපතේ ගියේ නෑ. නමුත් අපි යම් යම් ක්‍රම දක්වනවා මේ කාලේ හැටියට සරල වඩාත් ප්‍රායෝගික හැටියට සලකන්න පුළුවන්. අර බහුල වශයෙන් දවස පුරා කරන්න පුළුවන් අන්දමට ඒක නිසායි අර අපි බොහෝ විට කියන්නේ දැන් අර අපි කොඳුනාරටිය වශයෙන් පෙන්වූ අර සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කී අදහස් සමූහයම අපි එක වචනයකට දැම්මොත් සුවපත් වෙත්වා හෝ සුවපත් වේවා කියන වචනයට තමන් ඒක ඇත්ත වශයෙන් අර්ථවත් කරගත යුතුයි සාමාන්‍ය වචනයක් හැටියට සලකන්න නැතිව හරියට අර විටමින් පෙත්තක් වගේ අර මෛත්‍රී සූත්‍රය පුරා තියෙන පදාර්ථයම මේ පදයට දමලා සුවපත් වෙත්වා ඒක මට ඇති කියලා හිතට සලකා ගත්තොත් ඒ තුල මෛත්‍රිය හදවතට ලඟ වෙනවනම් අන්න එහෙනම් ඒක භාවිතා කරලා කමන්නේ ඒ වර්ථවත්ව සුවපත් වෙත්වා මොකද දවසේ හතර ඉරියව්වෙම පහසුවෙන් ඒ ටික පාවිච්චි කරන්න පුළුවන් නිසා හතර ඉරියව්වේ අමාරුයි අර නිදුක් වේවා නිරෝගී වේවා වෛරී වේවා ඔය හැල්ලක් කියන්න අමාරු. ඒකයි අපි කියන්නේ. ඉතින් ඒක Taman දැනගන්න ඕනේ. මේ වචනේ ඇත්ත වශයෙන් ඒක මන්ත්‍රයක් වගේ গুপ্ত දෙයක් හැටියට නෙවෙයි Tamanට හදවතට ලංව. සුවපත් වේවා කියන වචනේ තුල අර ටික දාගත්තොත් අන්න ඒක ලේසි. ඊට පස්සේ Tamanට ඒක පරිහරණය කිරීම පහසුයි. ඉතින් විශේෂයෙන්ම මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්න නම් අර විදිහට ප්‍රබලාන්දමින් සෑහෙන කාලයක් ඒක වඩන්න ඕන. ඉතින් ඔන්න ඒකට අදාළ විශේෂ කරුණු අපිට ඒ වගේම මේකේ ආනිසංස පක්ෂයත් ප්‍රකාශ වෙන කරණීය සූත්‍රය ළඟට තියෙන වැදගත් සූත්‍රය තමයි මෛත්‍රී ගැන කතා කරනකොට මේ තානිසංස සූත්‍රයයි ඒකත් මේ බොහෝ පින්නතුන් දන්නවා ඒ සත්‍යයන ආදීදී භාවිතා කරනවා බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී ඒක ප්‍රකාශ කරා කෙලින්ම ඒකේ ආනිසංස පක්ෂය ප්‍රකාශ කිරීම වශයෙන් මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකංකා මහණෙනි මෛත්‍රී චේතෝ විමුක්තිය ඔන්න ඒක ඊළඟට ඒක වඩන ආකාර 8ක් එතන සඳහන් වෙනවා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය කියලා කියන්නේ ඇසුරු කරන ලද්දේ ලද්දී කියලා කියමු අසුරු කරන ලද මෛත්‍රී චේතෝ විමුක්තියයි ඇසුරු කරනවා කියන්නේ යාළුවෙක් වගේ Tamanට ඊටාම නිරන්තරයෙන් මේක පුරුදු කිරීමයි. ආසේවිතාය භාවිතාය කියන්නේ වැඩිම ක්‍රමානුකූලව දවස දවසින් දවස ඒක දියුණු වෙන ආකාරයට වැඩිමයි. ආසේවිතාය භාවිතාය බහුලීකතාය අන්නේන වචනේ බහුල වශයෙන් කිරීම. අර ඒකයි අපි කිව්වේ බහුල වශයෙන් කරන්න කෙටි කමටහන උපකාර වෙනවා කියලා. ඥානිකතාය බහුලීකතාය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය අන්න වැදගත් වචන කීපයක් වෙනවා. යානාවක් මෙන් කරන ලද්දේ. දැන් ගමන් කරනකොට මෛත්‍රී යාණයෙන් යනවා කියලා හිතාගෙන වගේ ඒ තරමට මෛත්‍රී හිතට මෛත්‍රී සාගත හිතින් යන්න ඇවිදින්න ඒ කටයුතු කරන්න පුළුවන් නම් අන්න යානිකතා යානිකතා. යානාවකින් යන්න වගේ. යානාවක් බවට පත් කරගන්න ලද්දේ. වත්තු කතාය කියන එකේ දැන් මීට මේ වර්ධවල තේරුම් ගන්න වත්තු කියන්නේ එතන වස්තුව නෙවෙයි. වාස්තු කියලා වචනයක් තියෙනවා. වාස්තු කියලා කියන්නේ ගෙයක් හදනකොට ඉඩමක් ඉඩමට කියනවා මේ වාස්තු විද්‍යාව කියන මේ ව්‍යවහාරෙත් තියෙන්නේ. අන්න ඒ අදහින්සෙ මෙතන වත්තු වත්තු කතාය කියන්නේ එතකොට Tamanට අපි හිතමු ලොකු උහ ගොඩනැගිල්ලක් හදනවා නම් හොඳට ඒ ඉඩම සකස් කරගන්න එපා. අන්න ඒක. එතකොට මෛත්‍රී සිත අන්න වාස්තුවක් බවට පත් කරගන්නදී ඉඩමක් බවට පත් කරගන්නලා ඊළඟට වත්තු කතාය අනුට්ඨිතාය අනුට්ඨාන කියලා කියන්නේ යමකට අනුව සිට ගැනීම යමකට හේතු වීම වගේ එතකොට ඒකත් මෛත්‍රිය අන්න හොඳට Tamanට හිට ගැනීමටත් උපකාර වෙනවා අනුට්ඨිතාය ಪರಿචිතාය කියලා කියන්නේ පුරුදු කරන ලද්දේ සුසමාරද්ධාය වඩා හොඳින් ආරම්භ කරන ලද්දේ අන්න ඔය කියන අට ආකාරයකින් මෛත්‍රී චේතෝ විමුක්තිය වඩනකොට ආනිසංස 11ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවා බොහෝ විට මේ පින්නතුන් අහලත් ඇති. අපි කෙටියෙන් සලකා ගත්තොත් සුඛං සුපති සුවසේ නිදිනවා සුඛං පටිබුද්ධති සුවසේ පිබිදෙනවා න පාපකං සුපිනං පස්සති නපුරු සීන නරක සීන පේන්නේ නැහැ කියන එක manussානං ප්‍රියෝ හෝති මිනිසෙන්ට ප්‍රිය වෙනවා අමනුස්සානං ප්‍රිය හෝති අමනුෂ්‍යන්ටත් ප්‍රිය වෙනවා දේවතාරක්ඛන්ති දෙවියෝ රකින්නවා නාස අදිවා විසංවාසත්තං වා කමති ඔහුගේ ශරීරයට ගින්න වස විස ආයුධ ආදිය ඒවායින් පීඩාවක් වෙන්නේ නැති කියන එකයි සාගිවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියති ඉක්මනින් සිත සමාධිමත් වෙනවා මුඛවන්නෝ ඉපසීදති මුහුණ ප්‍රසන්න වෙනවා අසම්මූලෝ කාලං කරෝති නුමුලාව කලුරිය කරනවා උත්තරින් අපටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති ඊට ඉහළ නිවන් මේ ලොවම අරහත් භාවය ලැබුවේ නැත්නම් ඊට ඉහළ තත්වයක් නොලැබුවොත් බ්‍රහ්ම ලෝකයට යනවා කියලා ඒ විදිහට ආනානිසංශ බුදුරජාණන් වහන්සේ අර මෙත්තා චේතෝ විමුක්තිය වැඩිම ආනිසංශ නිවන් දක්වාම යන හැටි එතන ඒ සූත්‍රය තුල පෙන්වුවා. ඔන්න එතකොට ඒ ආනිසංශ 11 ආයතනේ දක්වන්නේ. නමුත් මේ ආනිසංශ 11 පමණක් නොවේ අපි අර කලින් කිව්වා ආකාරයට මහා ප්‍රබල ආනිසංශ ඇති දෙයක් බව මේ මෛත්‍රී චේතෝ විමුක්තිය ප්‍රකාශ වෙන වටිනා සූත්‍රයක් තිබෙනවා. ඒක හඳුන්වන්නේ සංඛ සූත්‍රය නම්. සංඛ කියන්නේ හත් gediya සූත්‍රය. ඒක ඒ පිළිබඳ කතා ප්‍රවෘත්තිය දැන් අපි විශේෂයෙන් කියන්නේ මේ පින්නතුන් සමහර විට ඒවා අහලා නැති නිසා අනිත් ඒවා නම් ওই ප්‍රකට දේවල් ওই සූත්‍ර අපි මෙතෙක් සඳහන් කළේවා මේ පින්නතුන්ට බහසුවෙන් සලකා ගන්න පුළුවන්. මේ සීක සූත්‍රය පිළිබඳව කතාන්තරේ මෙහිමයි සඳහන් වෙන්නේ බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක නාලන්දාවේ පාවාරික අඹවණේ වැඩ වාසය කරනකොට අසිවන්දක පුත්ත කියන නිගණ්ඨ ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේ දකින්න ඇවිල්ලා ඉඳගත්තා. බුදුරජාන් වහන්සේ මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ගෙන් අහනවා ගාමණී මොකද්ද ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ මේ නිගණ්ඨනාත පුත්ත දේශනා කරන ධර්මය? ඔන්න එතකොට මේ ධර්මයේ කොටසක් මේ ගාමිණී කියනවා ස්වාමීනි මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් යම් තා කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ තැනත්තා ඒකාන්තයෙන්ම නිරයට අපායට යනවා. යම් කෙනෙක් අධින්නාදානය කරනවා නම් හොරකම කරනවා නම් නිරයට අපායට නියතයි. ඊළඟට කාමමිත්‍යාචාරයේ ඒ පාප කර්මය කළොත් ඒත් නිරයට යනවා. මුසාවාද බොරු කිව්වොත් යම් කෙනෙක් අපායට නිරයට යනවා. ඊළඟට කියලා ඒක සිද්ධාන්තයත් ඒකම ප්‍රකාශ කරනවා. යම් බහුලං යම් බහුලං විහෙරති තේන තේන නීයාති. එයින් කියවෙන්නේ ඒ පාඨයෙන් කියවෙන්නේ යම් යම් ආකාරයට බහුල වශයෙන් ජීවත් වෙයිද විහරණය කරයිද වශයෙන්ද ඒ විදියට පරලෝක තත්වයේ වෙයි. ඕක කිව්ව හැටි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙමනම් ගාමණී ඔය නිගාණ්ඨනාථ පුත්‍රගේ ධර්මයට අනුව කවුරුවත් නිරයට යන්නේ නැහැ. එතන සියුම් තර්කයක් එතන බුදුරජාණන් වහන්සේ නගන්නේ. ඊළඟට ඒක එක්තර කරන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ ආනෝ ගාමණීගෙන් ගාමිණී දැන් යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා රැයි හෝ දවාලේ හෝ ඉඳ හිටලා පිටින් පිට ප්‍රාණඝාතය කරනවා. එතකොට ඒ පුද්ගලයා ප්‍රාණඝාතය කළ කරන දවසකේ ප්‍රාණඝාතය කරන වේලාවද වැඩි නොකර ඉන්න වේලාවද වැඩි. එතකොට මේ අසිබන්දක පුත්ත ගාමිණී කියනවා ඒ පුද්ගලයා ප්‍රාණඝාතය නොකර ඉන්න වෙලාවේ වැඩි. ඔන්න ඒක අනුව අර බුදුරජාණන් ශ්‍රී. එහෙමනම් ඒ පුද්ගලයා අපායට යන්නේ නැහැ නේ. ඇයි වැඩියෙන් ජීවත් වෙන කාලය අනුවනේ නිරේට යන්නේ. ඒ විදිහටම ආයි මේ පින්තුනතුන් නොකියවට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කතා ශෛලිය අනුව අදින්නාදානය පිළිබඳවත් අර විදිහටම ප්‍රශ්න කළා කාමමිත්‍යාචාරය පිළිබඳවත් ප්‍රශ්න කළා මුසාවාදය පිළිබඳවත් ප්‍රශ්න කළා නිගණ්ඨනාත පුත්‍රගේ අර මතය නිෂ්ප්‍රභා කළා මොකද්ද යම් යම් ආකාරයකින් බහුල වශයෙන් ජීවත් වෙනවා නම් ඒ ආකාරයටම අපායට යනවා ඔන්න ඊළාට ඒ වෙනුවට මොකද්ද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මය කියන දැන් මේ පිණුතුන් කල්පනා කරනවා. ඒ වෙනුවටන බුදුරජාණන් ඒකම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකේ ආදීනමයක්. ඒ විදිහේ දෘෂ්ටියක් ගැනීම ආදීනමයක්. ගාමිණී දැන් යම් ශ්‍රාවකෙක් අර විදිහේ ධර්මයක් දේශනා කරන ශාස්ත්‍රුවන් මොකද්ද යම් කෙනෙක් ප්‍රාණඝාතය කළොත් අපායට නිරට යනවා ඒකාන්තයි. හොරකම් කළොත් අපායට නිරට යනවා. කාමමිත්‍යාචාරය ඇසුනොත් ඒක. මුසාවාදයේ බොරුවක් කිව්වොත් අපායට යනවාමයි. එහෙම කියන ශාස්ත්‍රුවරේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත ශ්‍රාවකයා මෙහෙම කල්පනා කරනවා. මගේ ශාතුන් වහන්සේ මේ වගේ දෘෂ්ටියක් දරනවා. මේ වගේ මතයක් දරනවා. දැන් මම යම් ප්‍රාණඝාතයක් කළා තියෙනවා. දැන් ඉතින් මම අපායට සැප වෙලා ඉන්නේ. එහෙම හිතන ඒ ශ්‍රාවකයා ඒ හිත අතහරින්නේ නැතිව, ඒ දෘෂ්ටි අතහරින්නේ නැතුව, ඒ වචනේ අතහරින්නේ නැතුව හිටියොත් ඇත්ත වශයෙන් අපාය ගිහින් තිව්වා වගේ ඇත්ත වශයෙන්ම අපායට යන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ ඔන්න ඒකේ අර ආදීනව පක්ෂයේ දැක්ුවා අර විදිහට නියතිවාදයක් හැටියට සැලකීමේ ප්‍රාණඝාතයක් කළොත් අපායට යනවා ඒකාන්තයෙන් කියන එක නිගණ්ඨ ධර්මයට අනුකූල එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න දක්වනා අනිත් පැත්ත. ඔන්න ලෝකයේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් උපදිනවා. උන්වහන්සේ මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. මේ තමන් වහන්සේ ගැනයි කියන්නේ. ප්‍රාණඝාතයට නොයිකුත් ආකාරයෙන් ගරහනවා. නිඳා කරනවා ප්‍රාණඝාතය කරන්න එපායි කියනවා. අදින්නාදානය කරන්න එපායි කියනවා. කාමමිත්‍යාචාරය කරන්න එපායි කියනවා. ඉන් වලකින්නේ කියනවා. මුසාවාදයෙන් වලකින්නේ කියනවා. අන්න ඒ ශාස්ත්‍රූවරයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තු ශ්‍රාවකයා මෙහෙමයි කල්පනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේවට ගරහනවා මේ ප්‍රාණඝාතය අදින්නාදානය ආදී. ඒක සුදුසු නෑ. ආ මා විසින් කළා තියෙනවා ප්‍රමාණයක අපි හිතමු ප්‍රාණඝාතය ගැන මේ පුද්ගලයා කල්පනා කරන්නේ මේ මගේ ශාස්තුන් වහන්සේ ප්‍රාණඝාතයට ගරහනවා නමුත් මම යම් අවස්ථාවක ප්‍රාණඝාතයක් කළා තියෙනවා ඒක හොඳ නමුත් මම ඒ කළ ප්‍රාණඝාතය ගැන පසුතැවිලි වෙනවා නම් විප්පටිසාරි කියන වචනේ. ඒ ගැන පසුතැවිලි වෙනවා නම් ඒක නොකලා වෙන්නේ නැහැ. මාය ගැන පසුතැවිලි වීම තුලින් ඒ කරපු දේ නැති කරන්න බෑ. එහෙම කල්පනා කළා ඒ තැනැත්තා ඉදිරියට ප්‍රාණඝාතයෙන් වළකිනවා. ප්‍රාණඝාත කිරීමේ අකුසලෙන් වළකිනවා. ඒ ශික්ෂාපදේ රකින්න. ඒ විදිහටම අනිත් ඒවා මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. ඒ ශ්‍රාවකයා අර හතර ගැනම කල්පනා කළා. Taman ege ඒක සිද්ධ වුණාට මොකද නියත වශයෙන් හිතන්නේ දැන් මා පායට කැපුණා කියලා අනාගතයට ඒ පිළිබඳව හික්මෙනවා. ඔන්න ඊළඟට කරන්න තියෙන ටික බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ශ්‍රාවකයා එතනින් නවතින්නේ නැතුව අර Taman කරපු අකුසලය ගෙවා දාන්න කරන ඊළඟ උත්සාහයව පෙන්වු කරන්නේ. ඒ තනත්තා ඒ ආර ශ්‍රාවකයා ප්‍රාණඝාතය අතහැරලා ඒ කියන්නේ දස අකුසලම අතහරිනවා. ප්‍රාණඝාත, අදින්නාදාන, කාමිත්‍යාචාර ඊළඟට බොරු කීම පමණක් නෙවෙයි. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, නිෂ්ඵල වචන දෙදීම ඒිනුත් ඉවත් වෙනවා. වචනෙන් කෙරෙන අකුසල හතරිනුත් ඊළඟට අවසානයෙන් දැක් වෙනවා අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියලා කියන විෂම ලෝභය ද්වේෂය ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. ඒ දස අකුසල්ම ඉවත් කළා දස කුසල් මාර්ගයට අවතීර්ණ වෙලා සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව සතිමත්ව ඊළඟට මොකද්ද කරන්නේ? අන්න එතෙන්දි තමයි ඔය මෛත්‍රී චේතෝ විමුක්තිය ප්‍රකාශ කරන්නේ. ඒ තැනැත්තා මේ ශ්‍රාවකයා අර අකුසල් ගෙවා දාන්න මොකද්ද කරන්නේ? ඒකං දිසං මිත්‍යා සහගතේන චේතසා පරිත්වාවිහ. අවීරේන අභ්‍යාපජ්ජේන ඔය විදිහට කියනවා අපමාණේන අප්‍රමාණ වූ අවෛරී වූ මෛත්‍රී සහගත සිතින් එක දිශාවක් පතුරා වාසය කරනවා. එක දිශාවකට පතුරනවා. දෙවෙනි දිශාවට පතුරවනවා තුන්වෙනි දිශාවට පතුරවනවා හතරවෙනි දිශාවට පතුරවනවා උඩට යටට පතුරවනවා අන්න ඒ විදිහට අන්න එතෙන්දි කියන්නේ අර දිශා පරණ වශයෙන් අර චේතෝ විමුත් චේතෝ විමුක්ති කියන தත්වය දක්වා යන්න නම් මේ මෛත්‍රිය අප්‍රමාණව වඩන්න ඕන අප්‍රමාණ වැඩිම තමයි අර කිව්වේ අර කර්ණීය සූත්‍රයේ කිව්වාගේ උඩ යට සරස මෙතන කියන්නේ එක් දිශාවක් දෙවෙනි දිශාව තුන්වෙනි දිශාව සතරවෙනි දිශාව උඩ යට ඒ මුළු ලෝකය කෙරෙහිම අපරිමාණ අප්‍රමාණ වූ අවෛරී වූ එකට කියන්නේ මහත්ගත සිත කියලා කියනවා. මහත් සිතකින් වඩනවා. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න ඕනේ දැන් බොහෝ විට ඔය ඔය පරණ පොත්වලත් තියෙනවා. පරණේ කියන්නේ අරකයි මේ මෑත යුගයවා තෝරන්න ගියාම ඔය තියෙනවා තමයි සීමා සම්භේද කියලා එකක්. සීමා බිඳින්න ඕනේ කියලා. ඉතින් සීමා හතරක් දක්වනවා. තමා හිතවතා මදහතා වෛරකාරයා කියලා ඔහොම ආරම්භයේදී ඒක ගැන හිත යෙදීම බොහෝ භාවනා යෝගීන්ට කරදරයක් බව අපිට ප්‍රකාශ කරලා තියෙනවා. ඒක අපි කියන්නේ ඒ ක්‍රමය හොඳ නෑ කියලා ආරම්භයේදී අර බුදුරජාණන් වහන්සේ දක්වූ ආකාරයට පොදු වශයෙන් විග්‍රහ කරනවා මිසක් පෞද්ගලික වශයෙන් Tamanට ඉස්සලා මෛත්‍රී කරලා Tamanගේ හිතවතා ඊළඟට හොමම වැටකඩලු හද හද කඩන්න ඕනේ නෑ. තියෙන වැට කඩුල්ලක් කඩාගෙන යන විදිහට හතර දිශාවටම පතුරන එකයි මෙතන කරන්න තියෙන්නේ. මේ කියන්නේ මේ හතර දිශාවට පැතිරීම තමන්ගේ හිතට රුචි ආකාරයට ගැළපෙන ආකාරයට අපි උපමාවල් කිව්වොත් මේ විදිහට කරන්න පුළුවන් කෙනෙකුට දැන් බොහෝ දෙන තැන්වල කරන්නේ මේක වචනයට නගලා. නැගෙනහිර දිශාවේ යම් සත්‍යෝ වේද, බටහිර දිශාවේ, දකුණු දිශාවේ, උතුරු දිශාවේ එහෙම එහෙම ඒක නිකන් වචන මාත්‍රයක් වෙන. එහෙම නෙවෙයි තමන් ඉන්න ඉරියව්ව ගැන සලකලා මෙතන කිව්වෙත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකං දිසං. එක දිසාවක් කියනකොට පළමුවෙන්ම තමා ඉදිරිපිට තියෙන සිතාව කියලා හිතා ගන්න පුළුවන්. ඒ දිසාව, දෙවෙනි දිසාව, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසාව. අන්න එහෙම තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ගෝචර වෙන ආකාරයෙන් දිසාවලට මේ මෛත්‍රී සිත විහිදුවා හැරීමයි අර බුදුරජාණන් වහන්සේ කියාපු සමස්ත පහණුව. අන්න එහෙම ආරම්භයේදී තමන්ගේ හිත ඒ වචන එක වචනේ හේදුවට මොකද ඒක ශක්තිමත් කරගන්න ඕනේ හිතට එකඟ කරන දෙයක් මිසක් මේක গুপ্ত මන්ත්‍රයක් නෙවෙයි අර සුවපත් වේවා කියන එක ඒ අදහස පතුරවලා අරින්න ඕන අපි උමාවට කියතොත් අඳුරු රැයක කඳු මුදුනක ඉඳගෙන විදුලි පන්දමකින් ආලෝකයේ විහිදුනකොට අපි දන්නවා කෝණාකාරව ආලෝකයේ විහිදෙන බව. එතකොට ඒ විදිහට හතර දිශාවට විදුලි පන්දම යහුවාම අන්න හතර දිශාවම සම්පූර්ණයි. ආය අනු දිශා ගැන කියන්න ඕනි නෑ. උඩට යටට. අන්න එහෙම යම්කිසි Tamanට හිතට ගැලපෙන උපමාවක් අනුව එහෙමත් නැත්නම් මහා ජලාශයක සොරව ඇරියාම මුඩුවින් ඔක්කොම අස්වත් ගන්න, ඒ වතුර ගලාගෙන යනවා වගේ මෛත්‍රීසිත ගලා යන සලස්වන්න ඕන අප්‍රමාණව. අන්න ඒ විදිහට කළා තමයි යම් අවස්ථාවක ඒ වෙන එකක් තබා යම් තැනක යම් මධ්‍යස්ථානයක කේන්ද්‍රස්ථානයක ඉඳගෙන ඒ දිශාවලට දිශාපරණ වශයෙන් සීමා කඩාගෙන යන විදිහට මෛත්‍රිය පතුරුවා හැරියද අන්තිමට ඒ කේන්ද්‍රස්ථානියත්ම කියලා ගිහිල්ලා තනි කර මෛත්‍රී සිතකටම සිත වශයෙන් මිදුණු අවස්ථාව තමයි මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතකොට අපි යම් තැනක ඉඳලා මෛත්‍රී වඩන හතර දිශාවට අන්තිමට ඒ තනිකර මෛත්‍රී සිත පමණයි. Taman ඉන්න තැනක්වත් හරියට නැහැ. ඒ තරමට එහෙම් පිටින්ම මෛත්‍රී සිත එකෙන් සිත විමුක්ත වෙනවා. මොකද සිත විමුක්තිය කියලා කියන්නේ එක එක්කෙනාට වෙන වෙනම මෛත්‍රී කිරීම හිතට කරදරයක් බව වැටහෙනවා. අන්තිමට මේක තනිකර මෛත්‍රී සීලුම සත්වයෙන් කෙරෙහි පතුරන්න පුළුවන්. අන්න ඒ தત્ත්වය තමයි. එතකොට ඒ සිතේ අප්‍රමාණ සිතේ ශක්තිය තුලින් ඊළඟට මේ දැන් අපි ආයෙත් අර සූත්‍රය ඉවර නැහැ අපි අන්න සංක සූත්‍රය ඊනාට අර ටික කියලා බුදුරජාන් වහන්සේ දෙනවා අර උපමාව, හග්ගෙඩිය උපමාව. යම්සේ ගාමනි ශක්තිමත් හත් පිඹින්නෙක් පහසු වෙන්න හතර දිශාවට ඒ හග්ගෙඩියාට අසවනවද? අන්න ඒ විදියට අර පුද්ගලයා අර කලින් පව්කම් කර පුද්ගලයා අර විදියට මෛත්‍රී චේතෝ විමුක්තිය පැතිරුවාම ඒ මෛත්‍රී සිත තුළ එතන බුදුරජාණන් ප්‍රකාශ කරනවා ප්‍රමාණ කතං කම්මං න తත්‍රාව සිස්සති න తත්‍රාව අවතිට්ඨති. ප්‍රමාණ වශයෙන් අර කරන ලද පාප කර්ම ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය තුල රඳන්නේ නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. ඒවා මැකිලා යනවා. එහෙම නැත්නම් ditta ධම්ම වේදනීය වශයෙන් සුළු වශයෙන් ඒව විපාක දීලා එතන කෙලවර වෙනවා. ආයි පරලොවට ගෙනියන්නේ නැහැ. අන්න ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් මේ නගණ්ඨ ධර්මයේ වගේ නෙමෙයි අපේ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මය තුල කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒ විදිහේ පව්කම් කළ කෙනෙකුට පවා අපි දැන් මන් දැන් නිරේට යනවා කියලා ඒකාන්ත වශයෙන් හිතන්නේ නැතුව ජීවිත පරිවර්තනයක් තුලින් අර බරපතල අකුසල් වල කර්මය පවා ගෙවන්නේ මිහකි බවයි මිහග්ගෙඩිය උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඉතින් මේනි ධර්ම න්‍යාය මීටත් වඩා පැහැදිලිව ප්‍රකාශ කළ සූත්‍රයක් මේ පින්නතුන් සමහරට අහලත් ඇති අපි කලිනුත් ඔය ගැන ප්‍රකාශ කරන නිසා ලුණු කැටේ උපමාවට ඊළඟට මේ උපමා ආශ්‍රයෙන් මතක තියාගන්න පහසු නිසා ඒ සූත්‍රය තුලිනුයි මේ කර්මය පිළිබඳ මේ කාලේ බොහෝ දෙනා අනගෙන ගැඹුරු ප්‍රශ්න වලටත් උත්තර තියෙන්නේ. කර්මය නියතිවාදයක්ද? ඒකාන්තයෙන්ම කෙනෙක් මෙහෙම කරොත් ඒක විපාක ඒ විදිහටම දෙනවාද? ඒ ටිකට පිළිතුරු තිබෙනවා ලෝණ ඵල සූත්‍රය කියලා කියන ලුණු කැටේ පිළිබඳ උපමාව දක්වන සූත්‍රයක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආරම්භ කරන්නේ ඉස්සෙල්ලා අර සිද්ධාන්ත වශයෙන් දක්වනවා යම් කෙනෙක් කිව්වත් එතන යම් කෙනෙක් කියන යම් ශාස්ත්‍රවරයෙක් අපිට හිතා ගන්න පුළුවන් නිගණ්ඨනාථ පුත්. එයාගේ ධර්මය එහෙමයි තියෙන්නේ. යමෙක් යම් යම් ආකාරයකින් කර්මය කරයිද ඒ ආකාරයකින්ම විඳිය යුතුයයි කියනවා නම් යම් ශාස්ත්‍රවරයෙක් එහෙමනම් මේ ධර්මය තුල Brahmacharya වාසයක් නිවන් සඳහා කරන ප්‍රතිපත්ති පූර්ණයකට ඉඩක් නැත. මේ දුක් සසර දුක් කෙලවර කරන්න අවසාර නැත. මොකද ඒ කරන කරන පාපයට හැම එකටම ගෙවන්න ගියොත් කවදාකවත් ගෙවලා නිම කරන්න බැරි නිසා. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා ධර්මානුකූල සිද්ධාන්තය. ඒක ටිකක් සියුම් විදියටයි එතන මේ pāli වචන යොදලා තියෙන්නේ කෙනෙකුට තේරුම් ගැනීම ටිකක් අපහසු වෙන්නත් බැරි නෑ. අතෙන්දි කියන්නේ යථා යථා වේදනීයං. යථා යථා කම්මං කරෝති තථා තථානං පටිසංවේදේසි. අපිට පාලි වචන කියන්න වෙන එක වෙනස පෙන්වන්න. යම් යම් ආකාරයකට කරයිද පාප කර්මයක් කරනවාද ඒ ආකාරයටම විඳිනා කියලා කියන කිව්වොත් අර විදියට අපිට බෑ විමුක්තියක් ලබන්න. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ ඒක සංශෝධනය කරනවා. යථා යථා වේදනීයං අයං පුරිසෝ කම්මං කරෝති. තථා තථාස්ස විපාකං පටිසංවේදිස්සති. යම් යම් ආකාරයක විඳිය යුතු ලෙස යම් යම් ආකාරයකට විඳිය යුතු ලෙස යමෙක් කර්මය කරයිද ඒ අනුව විපාකය විඳී එහි විපාකය විඳී කිව්වොත් ඔන්න එහෙනම් Brahmacharya වාසයකට ඉඩක් තියෙනවා විමුක්තියට ඉඩක් තියෙනවා ඒක බොහොම සියුම් කාරණයක් එතනින් අපිට හිතා ගන්න තියෙන්නේ මෙහෙමයි නිකණ්ඨ ධර්මය අනුව ඒ කර්මය කර්මානුරූපව මේ විදිහටම විපාක වෙනවා ඒ විදිහටම විඳින්න විඳින දඬුවමක් වගේ විඳින්න වෙනවා නමුත් ධර්මයට අනුව කර්මයයි විපාකයි. විපාක කියන වචනය තුල තියෙන පැසීම කියන අර්ථය. එතකොට ඒක මේ කර්ම වාදයේ ඇත්ත වශයෙන්ම තියෙන පටිච්චසමුප්පාද ධර්මය තුල හේතුප්‍රත්‍ය සම්බන්ධය තුලයි. අන්න ඒ හේතුප්‍රත්‍ය ඒක නිසාම තමයි මෙතන අර වයිදේ බරපතල කර්මයක් කළ කෙනෙකුට පවා ජීවිත පරිවර්තනයක් තුලින් ඒ කර්ම වේග ගෙවා දැමිය හැක්කේ. ඊළඟට ඒක ඒ ගෙවා දමන ආකාරය මේ සූත්‍රයේ මෙතෙන් එතෙන්දීම බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඒ කර්මය ගෙවන්න පුළුවන් ditta ධම්ම වේදනීය වශයෙන් උත් දැන් කර්ම විපාක ගැන මේ පිණුතුන් අහලා තියෙනවා. ඇතම් කර්ම මෙලොවම ගෙවා දමනවට කියන දිට්ඨි ධම්ම වේදනීය කියලා. නැවත ඊළඟ ආත්ම භාවයේ ගෙන එකට කියනවා උපපජ්ජ වේදනීය කියලා. අපරාපරිය වේදනීය කියලා කියන්නේ අනාගත ඊළඟ ආත්ම ගණනාවක විඳින්න වෙන ඒවාට. ওই විදිහට ප්‍රභේදයක් තියෙනවා දිට්ඨි ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය. අන්න අර විපාකයේ කතාව කිව්වේ ඒකයි. එතකොට කෙනෙක් අර පාප කර්ම මෙලොවම සුළු වශයෙන් විඳලා බේරෙන්නත් පුළුවන්කම තිබෙන බවයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඊළඟට ඒක තවත් පැහැදිලි කිරීමට ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම්කිසි කෙනෙක් සුළු පාප කර්මයක් කළා. එක තැනක් එක් සුළු පාප කර්මයක් කළා ඒ නිරේට යනවා. තව තැනක් එක් ඒ ප්‍රමාණීය පාප කර්මයක් කළා නිරේට යන්නේ නැහැ ඉන් බේරෙනවා. මෙලොවම සුළු වශයෙන් ගෙවා දාන දිට්ඨ ධම්ම වේදනියෙන් පාප කර්මයේ විපාක ගෙවලා දාලා පරලොවට කිසිවත් පාප කර්ම ඉතුරු කරගන්නේ නැහැ. ඔන්න ඒක ප්‍රහේලිකාවක් වශයෙන් ඉදිරිපත් කරලා ඊළඟට තෝරනවා බුදුරජාන් වහන්සේ. කවුද මේ පළවෙනි පුද්ගලයා? යම් කෙනෙක් පාප කර්මයක් කරලා ඒතනත්තා යේ ජීවන චර්යාව ගැන ඊළඟ ප්‍රකාශ කරනවා. ඒතනත්තා අභාවිත කායෝ, අභාවිත සීලෝ, අභාවිත චිත්තෝ, අභාවිත පඤ්ඤෝ. අසංවරාදී වශයෙන් කයත් දියුණු කළා නැහැ. සීලයක් දියුණු කළා නැහැ. සමාධි වශයෙන් සිතක් දියුණු කළා නැහැ. ප්‍රඥාවක් දියුණු කළා නැහැ. අන්න ඒ බඳු පුද්ගලයා සුළු පාප කර්මයක් කළා නිරයට යනවා. දෙවෙනි කී පුද්ගලයා පාප කර්මයක් කළ බව ඇත්ත. නමුත් ඒ තැනැත්තා ඊට පසුව ජීවිත පරිවර්තනයක් තුලින් භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝ සංවරව හැසිරෙනවා සීලය දිනු කරගන්නවා සමාධිය වඩනවා ප්‍රඥාව වඩනවා අන්න ඒ බඳු පුද්ගලයාට අර කර්මය පරිලවට ගෙනියන්නේ මෙලොවම සුළු වශයෙන් ගෙවා දාමලා එතන කෙලවර කරනවා ඔන්න ඊළඟට එන උපමාව ඔන්න අර සංඝයා වහන්සේලාට ඒක පෙන්눔 කරන්න උපමාව දෙනවා මහණෙනි මොකද්ද හිතන්නේ යම් යම් කිසි පුළුණු කැටයක් පොඩි දියතලියක දමනවා ඒ දියතලියේ වතුර එළුණු කැටය නිසා ලුණු රස ගැන්වෙනවද එසේ ස්වාමීන් මොකද ඒකට හේතුව? ඒ දියතලියේ වතුර ටිකයි. ඔන්න ඊළඟට අනිත් පැත්ත දෙන උපමාව. ඒ ඒ ලුණු කැටයම ඒ ප්‍රමාණයේ ලුණු කැටයම ගංගා නම් ගඟේ දිය දිය කරාට පස්සේ ඒ දිය ලුණු රස ගැන්වෙනවද? නැත ස්වාමීන්. මොකද හේතුව? අර දිය කඳ ලොකුයි. අන්න ඒක නිසා තමයි අර මහත්ගත භාවයට අප්‍රමාණ භාවයට වැටුණු සිතක් තුල ඒක ආශ්‍රයෙන් ප්‍රකාශ කරනවා. අර ප්‍රමාණ වශයෙන් කරන ලද පාප කර්ම ඒවා රඳන්නේ නැහැ, ඉතිරි වෙන්නේ නැහැ. මෙලොවම සුළු වශයෙන් පෙන්눔 කරලා දීලා එතන කෙලවර වෙනවා. ඔන්නම සත්‍යයට තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් තියෙන සැනසීම, කර්මවාදය තුලින් සැනසීම මේ බොහෝ දෙනා අවුල් කරගෙන අර විදියට ජීවිත පරිවර්තනයක් තුලින් හොඳ මාර්ගයට පිවිසෙන්න පුළුවන් අයත් සමහරට අධෛර්ය වෙන විදියට මේ කර්මවාදය විග්‍රහ කරන නිසා මේක අපි ප්‍රකාශ කළේ. ඊළඟට ඒක එතනින් ඉවර වෙන්නේ තව ඊට වඩා ශක්තිමත්ව ඔන්න ඊළඟට තව දේශනාවක් අපි ඒකට එකතු කරන්න යනවා. ඒක කෙලින්ම අන්න මෛත්‍රී චේතෝ විමුක්තිය පිළිබඳ දේශනාව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කෙනෙක් වරදවල වටහා ගන්න ඉඩ නිසා මහණෙනි මම කියන්නේ නෑ චේතනාවක් සහිතව කරන ලද කර්ම රැස් කරන ලද කර්ම විපාක නොදී ගෙවෙනවා කියලා. ඒක විපාක දෙන්න ඕන. නමුත් ඒ විපාක දෙන ආකාරය ඊළඟට කරන් කරන එක ditthadhamma වේදනීය වෙන්න පුළුවන්, උපපජ්ජ වේදනීය වෙන්න පුළුවන්, අපරාපරිය වේදනීය ඔන්න ඊළඟට කෙලින්ම ප්‍රකාශ කරනවා මේ කාරණේ තේරුම් ගත්තු ආර්ය ශ්‍රාවකයා. අන්න අර කියාපු විදිහට දස අකුසල මාර්ගයෙන් ඉවත් වෙලා දස කුසල පැත්තට වැටිලා. සිත වශයෙන් බලනකොට එතෙන්දී ප්‍රකාශ කරන්නේ අර තුන අන්තිමට එන සිත පිළිබඳ කාරණයි. විෂම ලෝභය අතහැරලා, ද්වේෂය අතහැරලා, සම්‍යක් දෘෂ්ටිකව එතන ඉඳලා මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන ආකාරයේ එක දිශාවක්. මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති. අප්‍රමාණ අවෛරි මහත්ගත සිතින් එක දිශාවක් පතුරා පතුරුවා වසන දෙවෙනි දිශාව තුන්වෙනි දිශාව හතරවෙනි දිශාව උඩ යට අර විදිහට ඒ ශීලවන්තව මේ පුද්ගලයා එහෙම වඩනවා ඊළඟට මේ පුද්ගලයාම කල්පනා කරන ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වනවා කලින් මගේ සිත පටුයි පොඩි සුළුයි මේ පාප කර්මය කරන කාලේ නමුත් දැන් මගේ සිත පුළුල් මහත් අප්‍රමාණයි ඒක නිසා අර මං ඒ කර පාප කර්ම මේ මහත් වූ සිතේ රඳන්නේ නැහැ ඉතිරි වෙන්නේ නැහැ අන්නේ සනසිල්ල ඊළඟ ප්‍රකාශ කරනවා ඒ තුලින් පුදුරඥාන ආසයන්න මෛත්‍රී චේතෝ විමුක්තිය අර කියාපු ප්‍රබල ශක්තිය පාප කර්මවල විපාක ශක්තිය මිනින ආකාරය ඒ සූත්‍රයේ විශේෂයෙන් ඉදිරිපත් කරලා තියෙනවා මෙතෙක් අර කියාපු උපමා ආදියටත් වඩා ප්‍රබලන් දෙමින් ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පුදුම ප්‍රකාශනයක් කරනවා මහණෙනි මොකද හිතන්නේ යම්කිසි ළමෙක් කුමාරෝ කියන වචනය යොදනවා යම්කිසි ළමෙක් ලදරු කාලේ ඉඳලම මෛත්‍රී චේතෝ විමුක්තිය වඩනවා නම් ඒ ළමයා පාප කර්මයක් කරයිද මේ සංඝයා වහන්සේලාගෙන් අහන්නේ නැත ස්වාමීන් පාප කර්මයක් නොකරන ඔහු වෙත දුකක් එයිද මේ සංඝයා වහන්සේලා අහනවා කොහොමද ස්වාමීනි පාප කර්මයක් නොකරන කෙනාගෙත දුක එන්නේ ඔන්න එතකොට ඒක පිළිගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මුළු ලෝකයටම අහණෙනි ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩි යුතුයි. ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ මේ ශරීරය අරගෙන යන්න බෑ. මේ ශරීරය තබල යන්න ඕන. නමුත් මේ ශරීරය තුල හිතක් තිබෙනවා. චිතං චිත්තාන්තරෝ සිතක් තිබෙනවා. ඒක තේරුම් අරගෙන ඒ සිත උපකාර කරගෙන ඒ අර කියාපු මෙත්තා චේතෝ විමුක්ති පැත්තට හරවලා මේ මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩුවොත් ඒ වඩන්න ඕනේ මෙන්න මේ අදහසින් කියලා ඉන්න දක්වනවා. ඒ තැනත්තා හිතන්න ඕනේ මම මේ මම මේ මගේ කර්මානුරූපව ලැබිච්ච කයින් නම් පාප කර්මයක් මේ ජීවිතය තුල කළා තියෙනවනම් ඒක මෙතනම මං ගෙවලා දානවා. මා පිටිපස්සේ යන්න දෙන්නේ නැහැ. කියන අදහසින් අන්නමයි ත්‍රිචේතෝ විමුක්තිය වඩනවා. ඒ වැඩිම තුලින් අන්තිමටම එන්නේ අර ඒකයි අර කලින් කිව්වේ අර හග්ගෙඩිය උපමාව කිව්වාගේ අර ප්‍රමාණ වශයෙන් කරන ලද පාප කර්ම අර සුළු වශයෙන් ගෙවා දාලා එතනම ඉවර වෙනවා. පරලොවට යන්නේ නැහැ. උපපජ්ජ වශයෙන් අපරාපරිය වශයෙන්. අන්න ඒ විදිහේ පුදුම සැනසෙල්ලක් එතකොට මෛත්‍රී චේතෝ විමුක්තිය තුල තිබෙන බව අපි අර කලින් ප්‍රකාශ කළ ආකාරයට මුලින්ම අපි යෙදු උපමා බුදුරජාන් වහන්සේ යෙදු උපමා අතිශයෝක්ති නොවන බව අපි දන්නවා. එතකොට අර තාරක තරුවලට වඩා චන්ද්‍ර ප්‍රභාර දාන ආදී පින් කම් ඔක්කොම පරදවලා උපදි සම්පatti ගෙන දෙන අපි මේ ලොකුවට ගන්න. ඒ දාන ආදී පින්කම් වලට වඩා ප්‍රබල කුසල්සිතක් මෛත්‍රී චේතු විමුක්තිය. උකයි කියන්නේ භාවනාව මෛත්‍රී භාවනාව අනිත් ඔක්කොම චේතෝ විමුක්ති තත්වයෙන් අර කියාපු එදිනෙදා ආනිසංස පමණක් නෙවෙයි අර කියාපු ප්‍රබල පාප කර්ම පවා කෙනෙක් නිරයට ගෙන යාමට සමත් දේවල් මෙතනම ගෙවලා දමලා බේරන්න පුළුවන් ඊළඟට මෙන්න මේ කාරණා සම්පින්ඩණය වෙන තවත් කෙටි දේශනා තියෙනවා ඇතම් කෙනෙක් ඒවා ගැන ප්‍රශ්න කරනවා මේවා ඇත්ත වෙන්න පුළුවන් මෙන්න වෙන්න පුළුවන් දේවල්ද කියලා නමුත් බුද්ධ වචනේ හැටියට ගත්තොත් පුදුම හිතෙනවා මහණෙනි යම් භික්ෂුවක් අසුරු සනත් අසුරු සන කියන එක මේ පින්නොතුන් දන්නව ඇතිනේ. ඇඟිලි දෙක එකතු කරලා ගහන අර සද්දේ. අසුරු සනක් සා කාලයක්. මෛත්‍රී සිත වඩනවනම් යම් භික්ෂුවක්. ඒ භික්ෂුව නොසිස් ධානයතිව ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් වෙනවා. බුදුරජාන් වහන්සේගේ අවවාදී අනුශාසනය අනුව ජීවත් වෙනවා කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙනවා. රතුන් විසින් දෙන පින්ඩ ආහාරය නිෂ්පල නොවන ආකාරයට වණ දෙනවා කියලා කියන්න පුළුවන්. ඊට වඩා මෛත්‍රී චේතෝ විමුතිය වඩනවා නම් මෛත්‍රී හිත වඩනවා නම් කියනුම කවරේ. ඒ විදිහට අර අසුරුසනක උපමාවකින් දෙනවා. මෛත්‍රී චේතෝ විමුතියගේ මෛත්‍රී සිත කාගේ මෛත්‍රී සිත මෙනෙහි කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඒ වගේ වෙනවා කියලා. ඔන්න ඊළඟට ඒ වගේම තවත් වටිනා සූත්‍ර කෙටියෙන් දක්වනවා. එක තැන කෙටියෙන් කියතොත් තවත් සූත්‍රයක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි යම් කෙනෙක් උදේ වරුවේ බත් හැලි 100ක් දන් දෙනවා. මධ්‍යහන වේලාවෙත් බත් හැලි 100ක් දන් දෙනවා. හවස් ජාමෙත් බත් හැලි 100ක් දන් දෙනවා. මේ එක්කෙනේ. අනිත් එක්කෙනා එතන කියවන වචනයක් ගද්දූහන මත්තම්. ගද්දූහන මත්තම් කියන එක තෝරන්නේ දැන් එළදෙනකගෙන් කිරි දොවිනකොට තනපුඩු අදින සුළු වෙලාවක් තියෙනෝනේ. එතකොට ඒ කිරියේ ඒකේ තියෙන කිරිය ඇදෙන්න. අන්න ඒ සා වෙලාවක්, ඒ සා සුළු වෙලාවක්. මෛත්‍රී සිත වඩනවා නම් උදේ වරුවේ. මධ්‍යහන වේලාවේ තරම් සුළු වේලාවක් මෛත්‍රී සිත වඩනවා නම් සවස් වරුවේ තරම් සුළු වේලාවක් අර කියාපු මෛත්‍රී චේතෝ විමුති තත්වෙන් සිත වඩනවා නම් ඒ දෙන්නගෙන් අර දෙවෙනි කී එක්කෙනාගේ අර සියලු කුසලයට අර දාන ආදී වශයෙන් නැති කරගත්තු කුසල වලට වඩා ප්‍රබල කුසලයක් ඇති කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊට වඩා මෛත්‍රී වඩනවා නම් කොහොමද ඇද්ද? කියලා එහෙමත් එතන කියනවා. ගද්දූහන මත්තම්. ඉතින් එතකොට අර බත් හෙලි 300ක් දන් දෙනවටත් වඩා අර තරම් සුළු කාලයක් මෛත්‍රී චේතෝ විමුති තත්වයෙන් සිත පැවැත්වීම ලෝකයාට මෙත් වැඩිම ප්‍රබල පින්කමක් බව එතනින් ප්‍රකාශ වෙනවා. තවත් ඒ වගේ සූත්‍රයක් තියෙනවා. හෙල්ලක උපමාවකින්. මහණෙනි හෙල්ලක් තියනවා තුඩ ඊ타මත්ම තියුණු. තියුණු තුඩ ඇති හෙල්ලක් තියනවා. පුරුෂයෙක් කියනවා පුද්ගලයෙක් කියනවා මම මේ හෙල්ල ටිකක් ඔය අපි දැන් මේ කාලේ දන්නෝනේ ඔය අභියෝග කරන ඈ ඒ අභියෝග කරන පුරුෂයෙක් කියනවා මම මම මේ හෙල්ලේ තුඩ අල්ලලා මොට කරනවා මේ අල්ලෙන් එහෙම නැත්නම් මිටෙන් මේ මේ හෙල්ලේ තුඩ මොට කරනවා මේක නවනවා අඹරනවා කියලා මහණෙනි ඒක එයාට කරන්න පුළුවන් එකක්ද නෑ ස්වාමීනි මොකද ඒ ඒ හෙල්ලතුට මම තියුම් අර ඒ පුද්ගලයා අත තුවාල කරගන්න එක විතරයි කරන්නේ දුකටපත් වෙන පාන. අන්න එසේම මහණෙනි යම් කෙනෙක් ඒ මෛත්‍රී චේතෝ විමුතියෙන් ප්‍රබල මෛත්‍රී චේතෝ වෙන සිත ශක්තිමත් වෙලා සිටිනවා නම් යම් අමනුෂයෙක් එතොත් ඒ තැනත්තාගේ හිත වික්ෂිප්ත කරන්න. එයාගේ උත්සාහය නිෂ්ඵල වෙනවා. අන්න අර තියුණු හෙල්ලතුඩ මොට කරන්න ගිය පුද්ගලයාට වගේ. අන්න ඒ තරමට එතකොට මෛත්‍රියේ ආනිසංස බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිනවා මෛත්‍රී චේතෝ විමුක්තිය පිළිබඳව. අපි මේ පැයක් තුල මේ ඔක්කොම කියන්න ඕන නිසා බොහොම වේගෙන් කිව්වේ මේ පින්නතුන් මේ පමණකින් ඒ මූලික කරුණු ටික තියෙනවා. දැන් බොහෝ දෙනා අහන එකක් තමයි මේ ප්‍රායෝගික ටිකට දැනට අපි යමක් කියවිලා තිනවා. මෛත්‍රී වැඩි අපි තේරුම් ගන්න ඕන අපි මේ නානාවිද භාවනා ක්‍රම තිබෙනවා. ඒවා කරපු කට්ටිය අප ළඟට එනවා. කිසිසේත් හිතන්න නරකයි ඒවා අපතේ ගියයි කියලා. ඒ කරපු දේවල් වල යම් යම් ප්‍රමාණයට ආනිසංස තිබෙනවා. කොයි විදිහට කළා විශේෂයෙන්ම තමගේ හිතට එකඟව නිකන් ආවට ගියාට නෙවෙයි මේ කවුරුවත් කිව්වට පොතේ තිබ්වට වගේ නෙවෙයි අවංකවම ඒ විදිහට කරා නම් නමුත් අන්න අර සරලව වැඩිම වැදගත් බව අපිට පේන්නේ මෙතන විශේෂයෙන් කියවුණානේ අර කුඩා දරුවෙක් පොඩි ළමේ ලාබාලේ ඉඳලා කාලේ ඉඳලා මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්නේ කොහොමද? අර විදිහට සංකීර්ණ ක්‍රමයකින්. තාම සරලව යන්නන්න පුළුවන්. අර වැඩි සුවපත් වේවා කියන වචන පොඩි එකාට පුරුදු කරොත් හතර දිශාවට වඩන්න. හතර දිශාව ගැන දැනගන්න මනින්න යන්න ඕනේ නෑ මේ කාලේ ලෝකයා ඔය ගෝලීකරණ ඩෝගියා වගේ කෙනෙකුට සලකා ගන්න පුළුවන් අපිට පෙනෙන දේවට වඩා නොපෙනෙන දේවල් තිබෙනවා. ඉතින් ඒ දිශා වශයෙන් අර පතුරු වල අරිනකොට අර විදියට සීමාවක් නැතිව අසීමිත හැටියට සක්වලවල් තියෙනවා ලෝක තියෙනවා විශ්වය තියෙනවා ඕනෑම දිශාවකට යන්න කියලා අර එළිය ආලෝකෙ විහිදුවන්න වගේ පොඩි දරුවට පුරුදු කරොත් අන්න පොඩි කාලේ ඉඳලාම එතකොට. ඒ දරුවා එහෙම කරනවා නම් පාප කර්ම වලට යොමු වෙන්නේ නැති බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක අනුව අපි අර සරල ක්‍රමයේ වට ආනිසංස තේරුම් ගන්න ඕන. ඒක එදිනදා ජීවිතේ. හැබැයි මේ වචනේ අර්ථවත්ව කරන එක එතන වැදගත් වෙන්නේ. මෙතන මේ මෛත්‍රී චේතෝ විමුක්තිය පමණක් නෙවෙයි. අපි මේ මෛත්‍රිය ගැන විශේෂයෙන් කියන නිසා අර ඒ චේතෝ විමුක්තිය ගැන කියන හැම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඒ හා සමානම ආනිසංස තිබෙනවා කියලා ප්‍රකාශ කරනවා. මේ කාලේ වැඩි දෙනා නොදන්න, වැඩි දෙනා පුරුදු නොකරන කරුණා චේතෝ විමුක්තිය. මුදිතා චේතෝ විමුක්තිය. උපේක්ඛා චේතෝ විමුක්තිය. චේතෝ විමුක්ති හතරක් තියෙනවා. එතකොට දැන් මෛත්‍රී සිත මුළු ලෝකේ පතුරනා වගේ තමයි කරුණා සිතත් ලෝකේ පැතිරෙන්නේ. ඒකෙත් අර වගේම ආනිසංස. කරුණාව කියන එක දන්නවනේ. මෛත්‍රිය සාමාන්‍යයෙන් පොදුවේ කාට කාටත් කරුණාව කියන එක විශේෂයෙන් දුකටපත් වූ අය. දුකටපත් වූකු ආශ්‍රය කරගෙන ඒ ආශ්‍රයෙන් අර හිතවිලි පැතිරවීමයි. ඊළඟ මුදිතාව කියලා කියන්නේ අන්න ඊර්ෂාව වෙනුවට ලෝකයේ පැතිරෙන ඊර්ෂාවයි ඒ වෙනුවට හදවතින්ම සතුටු වෙනවා තම කෙනෙකුට ලැබිච්ච සතුටු විය හැකි අන්දමින් යම් කෙනෙකුට ජයග්‍රහණයක් හරි හොඳ දෙයක් හරි දිනු වීමක් හරි ඇති වුණා නම් ඒ තැනත් ආරමුණු කරගෙන අර මොදිතාව වඩනවා ඊර්ෂාව ඉවත් කරලා අනේ කොයිතරම් හොඳ Tamanට ලැබුණු ලාභයක් හැටියට සලකලා ඒ සිත ඒ විදිහටම වැඩුවොත් මුළු ලෝකය පුරා මුදිතාව යන්නේ කොට මුදිතා චේතෝ විමුක්තිය ඒ හැම එකක් පිළිබඳව තියෙන මුදිතා සහගතයෙන්, මෛත්‍රී සහගතයෙන්, මෛත්‍රී සහගත සිතක් තියෙනවා. කරුණා සහගත සිතක්, මුදිතා සහගත සිතක්, ඊළඟට උපේක්ඛා සහගත. වැඩි හිටියෙකුට තමන්ගේ දරුවන් පිළිබඳව තියෙනා වගේ මුළු ලෝකය දිහා බලනකොට ඒ අවස්ථානුකූල උපේක්ෂා වශයෙන්. ඒක ඊටාම ගැඹුරු ගුණයක්. කෙනෙකුට සාමාන්‍යයෙන් සලකා ගන්න බැරි. අර අර ඔක්කොම ගුණ වලින් පෝෂණය වෙලා අවසානයේ පදන් වුණු සිත තමයි උපේක්ඛා සිත. ඒකයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණය මේ පින්නු කවදාවත් අහලා තියෙනවා. බ්‍රහ්ම විහරණය කියලා කිව්වට අපි අන්න අර කියාපු සිල්ලර වශයෙන් ඒවා වැඩිමයි සාමාන්‍යයෙන් අපි අදහස් කරන්නේ. මෙතන අන්න ඉහළම මට්ටමින් අපරිමාණ වශයෙන් විපුලේන මහත්ගතේන අපරිමාණේන ඔය ආදී වචන සඳහන් වෙන විපුල මහත්ගත අප්‍රමාණ ඒ මට්ටමින් වැඩිීමේ ආනිසංස පක්ෂය ලෝකයාට කෙසේ වෙතත් තම තමන්ට මේ තරම් තියෙනවා කියලා කෙනෙක් හිතාගත්තොත් අන්න ඒ වටිනාකම මේ ධර්මයේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙනවා අර තරම් අර බරපතල කර්ම වල විපාක මිඳලා අර අමනුෂ්‍ය උපද්‍රවත් බිඳලා ඒ විදිහට Tamanට ජීවිතය සකසා ගන්න උපකාර වෙන නිසා බුද්ධ වචනය අනුව මේවා යාගේ අපි තේරුම් ගන්නව නම් අන්න අර ඒ තුලින් අර අපි බලාපොරොත්තු වෙන සමාජයේ අර අනිකුත් ප්‍රශ්න සමහර විට බොහෝ දුරට සමනය කර ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් මේ මෛත්‍රී භාවනාව ගැන තවදුරටත් කියනවා නම් අර එක වචනයක් ඒ වගේම ඉරියව් වශයෙන් මෙතන ප්‍රකාශ කළානේ ඒ ඉරියව් වලදී නිින්ද යන තුරුමත් පුළුවන් කියලා. අර හිත වැඩිීමේදී කල්පනාකාරී වෙන්න ඕන. ඒක නිකන් මන්ත්‍රයක් හැටියටම නෙවෙයි හදවතේ හදවතට අනුව ඒ වචනය ඇත්ත වශයෙන්ම කෙනෙකුට අර ඒකටයි අර උපමාව දීලා තියෙන බුදුරජාණන් වහන්සේ මාතා යථානියං පුත්තං ආයුසායක පුත්තමනුලක්කේ බලන්නේ මේ සූත්‍රේ කොයිතරම් පුදුම විදිහට ඒ සංග්‍රහ වෙලා තියෙනද කාරණා ඔක්කොම ප්‍රකාශ කරලා ඉවර වෙලා තර්කානුකූලව තේරුම් ගන්න පුළුවන් ආකාර ප්‍රකාශ කළා උනිනාට භාවමය වශයෙන් හදවතට එකතු වෙන අන්දමේ උපමාවක් යෙදීලා තියෙනවා. එතකොට අන්න ඒක ඒ ටික ඔක්කොම ඒ මෛත්‍රී සූත්‍රයේ පදාර්ථ රාශිය දැන් විටමින් ගැන කියනකොට පදාර්ථ කියන්නේ වෙන වෙන අර්ථයකින්. නමුත් අපි හිතමු එහෙම. ඒ පදාර්ථ රාශිය සුවපත් වේවා කියන විටමින් පෙත්තට දාගත්තට පස්සේ Tamanට ප්‍රශ්නයක් නෑ කවුරු ඇහුවත් වෙන අය නම් මෛත්‍රී වඩන්න හුඟක් වචන පාවිච්චි කරන අය වෙන අය නම් මෛත්‍රී වඩන්නේ තමන්ගෙන් පටන්ගෙන ඉස්සෙල්ලා ටික කලක් ඒක කරලා ඊනාට හිතවතෙක් අල්ලගෙන එයාට කරලා ඊනාටම දහතෙක් අල්ලගෙන එයාටත් කරලා පස්සේ විරුද්ධ කාර්යයට කරන ඔන්නම ක්‍රමයක් කියලා ඒවට ගැටලුව අවශ්‍ය නැහැ මේක ශක්තිමත් කරගත්ත වෙනවා අර පොඩි දරුවට අරවා කියන්න ගියොත් එහෙම තරහකාරය ගැන හිතන්නේ කියලා එතන මහා පටලැවිල්ලක් වෙනවා ඒකයි අපි කියන්නේ මේ කල්යාමේදී මේවා සංකීර්ණත්වයටපත් වෙලා මේ භාවනා ක්‍රම ඒ තුලින් අපේ ජීවිතේ ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතයට ජීවිතෙන් ඈත් වෙන ගතියක් ඇති වෙලා තිබෙනවා. ඒකයි මේ ඒක සුළු වශයෙන් සලකන්නේ නැතිව මේ එක වචනය හොයවා කමටහන කෙටිවීම තුලින් අපට වැඩි කාලයක් ඒ වෙනුවෙන් අර කියාපු යානි කතාය, වත්තු කතාය, වගේම ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය, බහුල වශයෙන් කරන්න අපට අවස්ථාව සැලසෙනවා. එතකොට ඒ විදිහට අපි පුරුදු කරනවා නම් මේක අර සමාජයේ වශයෙන් වගේම Tamanටත් තමන්ගේ අර කර්ම වේග ගෙවා දැමීමටත් එදිනදා ජීවිතයේ මේ අපි අසහනකාරී නානාවිද පීඩා වලින් පෙළලා සිටින අයට ඒ වගේම කවුරුත් අහලා තියෙනවා ඒ රෝගී ආදියට පවා මෛත්‍රී භාවනා උපකාර වෙන බව දැන් කාලේ. නමුත් ඒවා গুপ্ত බලයක් නෙවෙයි මේක ස්වාභාවික වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කර්ම වේග පවා ගෙවා දැමීමට ශක්තිමත් හැකියාවක් ඇති පුදුම චිත්ත tattයක් බවයි අතීතයේ බුද්ධ ධර්මයේ පහළ වෙන්න කලින් ඒ ඍෂිවරු ඔය සතර බ්‍රහ්ම විහරණය වඩලා තමයි බ්‍රහ්ම ලෝකවල උපන්නේ. බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ මෛත්‍රී භාවනාව ඊට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ. මොකද ඒක නිවනට නැඹුරු කරලා වැඩිම තුලින් අන්න අනාගාමී තත්වයේ පමණක් නෙවෙයි තවත් ඕනනම් මෙලොවම ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය ඒ ධානය පාදක කරගෙන විදර්ශනා වඩලා අර සත්ත්ව සංඥාව ඉවත් කරලා මේක සංස්කාර වශයෙන් සලකලා උතුම් අරහත්ත්වයෙන් මුළු සංසාර දුක කෙලවර කරගන්න පුළුවන් මෙලොව වශයෙන් ඒ ටික බැරි වුණොත් පමණයි අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකයට යන්නේ. එතකොට අතීතයේ වැඩූ ඍෂිවරුන් එපමණකින් පවා කල්ප ගණන් බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙන්න පුළුවන් විදිහේ තත්වයක් චේතෝ විමුති තුලින් ඇති කරගත්ත අතීතයේ ඉඳලා පැවතුණු එකක්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේකට එකතු කළා බොද්ධංග ආදී වශයෙන් වැඩිමත් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මෙත්තා සහගතං සති දබ්බංජංගම් භාවේති මෙත්තා සංගතං ධම්මවිචේ සම්බොද්ධංගම් භාවේති වශයෙන් බොද්ධංග භාවනාවත් මෛත්‍රී කර්මස්ථානය තුලින්ම කරන්න පුළුවන් බවත් ඒ විදිහට වැඩිමෙන් බෝධිපාක්ෂික ධර්මත් මෛත්‍රී භාවනාව තුලින් මතු කරගෙන අර මාර්ගඵල අවබෝධයෙන් උතුම් අමා මහ නිවන් දක්වාම මෛත්‍රී චේතෝ විමුක්තිය පාදක කරගෙන මේ උතුම් නිර්වාණ ධර්ම සාක්ෂාත් කරන ආකාරය බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ප්‍රකාශ කරලා තියෙන. එතකොට අන්නේ තරම් වටිනා භාවනාවක් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. දැන් ඒක කවුරුත් ඒක කතා කරන නිසා ඒක ඒකේ අව탁සීරුවට ලක් වෙලා කියන්න පුළුවන් තරමට කවුරුත් ඒක සුළු දෙයක් හැටියට සලකනවා. දැන් මෙතනින් පේනවා ඒක ඉතාමත්ම ප්‍රබල දෙයක් බව, ප්‍රබල ශක්තියක් ඇති භාවනාවක් බව. ඉතින් මේ පින්නතුන්ට මේ අද වගේ දවසක මේ වටිනා දවසේ මේ පින්නතුන් ගෙදර දොරවල් වලින් ඉවත් වෙලා මේ වටිනා ශීලයක් සමාදන් වෙලා අද දවස සතියෙන් සම්පජන්ණියක යුක්තව තම තමන්ගේ කටයුතු කරමින් භාවනාව කරමින් අද මේ අවස්ථාවේ මේ අසු ධර්ම ශ්‍රවණයට උපකාර කරගෙන මේ කියාපු ධර්ම මාර්ගයේ යමි තමන්ගේ ජීවිතය සාර්ථක වෙන ලෝකයාටත් අර කියාපු විදිහටමයි චේතු විමුක්තිය තුළින් සහනයක් සලසන්න ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරන මේතික් මේ අසන්න ලද බණ තම තමන් කරන ලද රැකෙන ලද සීලය කරන ලද භාවනාව අසන්න ලද ධර්මයේ උපකාරගෙන යකිතා කික්මනි සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් මමා මහ නිවනින් මේ සංසාර දුක කෙලවර කරගන්න මේ පින්නතුන්ට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අවිචේස රකණිතා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් ධර්ම ශ්‍රවණය මේ ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වෙන්න කැමති නම් ඒ අනුමෝදන් වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගුණ තුම මා මහණුවන් සාක්ෂාත් කරගනිත්වා කියලා. ඊළඟට මේ ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා දුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභය සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභය සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛාභයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගුණ යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාමිපානප සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තී අධිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවචේ අතෝ නිබ්බාන සම්පති නාතේ සනිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.